සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තානං තේතියං ජඤ්ඤාරක්ඛේයනං සුරක්ඛිතං ඉන්නමඤ්ඤතරං යාමං පටිජංගේය පන්දිතෝති දෙන්නේ තුනේ තුන් ලෝකාග්‍රවු භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද මෙන ගාථා ධර්මය බෝධි රාජ කුමාරයා අරමුණු කොට වදාළ ගාථාවක්. අත්තානංකේ ධ්‍යානඥා තම තමාගේ ජීවිතේට තම තමා ප්‍රිය බව දැනගත යුතුයි. සබ්බේනං සුරක්ෂිතං ඒ මේ ප්‍රියමනාප ආස්භාවයේ සුරක්ෂිත ලෙස සැකගත යුතුයි. ඉන්නමන්නේ තරං යාමං පටිජග්ගයේ පඬිතු ඥානවන්තයා ඥානවන්තව ජීවිතයේ තුන් යාමය මනමින් ආරක්ෂා කටයුතුයි. දාසාරේ පිටේ දුමේකයි. බෝධිරාජ කුමාරයාට ධන සම්පත් නැතුව බොහෝ කාලයක් ගත වුණා. බිම්බිසාර මහරජුගේ ජේෂ්ඨ පුත්‍රයයි බෝධිරාජ කුමාරයා. රාජ්‍ය කෙනේ බකුදනවි. නගරයේ සුසුමාර්ගිර නගරයේ. විශාල මාලිගාවක් දාර්ශනීය මාලිගාවක් එතුමා ගොඩ නැගුවා. කෝකනද ප්‍රාසාදේ. ඈතට පේන්නේ අහකට ළඟින් ඉන්න කුරුණ රාජ්‍යයක් වගේ. මාලිගාවේ ගෙවදින දවසේ බුදුපාමොක් සඟරුවන වැඩමවා මහා දානයක් දුන්නා. දෙපා දොන තන සිට මාලිගාවට පිවිසෙන දොරටුව දක්වා පියවිල්ලක් කෙළුවා. මේ රජතුමා රාජකුමාරය යමක් හිතාගෙන මේ පියවිල්ල එළිවි. බුදුරජාණන් වහන්සේ විවත් කරන්න කිව්වා. තුන් වාරයක් ආරාධනා කරන්න නැහැ පැහැදිලි. මාලිගාවට ඇතුළු නම් පස්සේ වැදලා අතාන්ත කියා ඒ ස්වාමීනි මේ පියවිලි උණෙන් වැඩි නැත්තේ. කාටි කුමාරි ඔබ දිතුවා නේද? ඔබට දරු සම්පන්න ලැබෙනවා නම් මේ පියවිලි උණෙන් වැඩි නැති කියලා. ඔබට දරු සම්පන්න ලැබෙන්නේ නැති නිසා මම පියවිලි උණෙන් වැඩි නැහැ. දාන දීලා අවසානයේ හැබැයි ස්වාමීනි මට දරු සම්පන්න නැත්තේ මම මෙච්චර පින් කරනවා මම හොඳින් පන්සලක් වෙනවා මම දසරා ධර්මයේ යන රාජික නැහැ මට දරු සම්පන්න නැත්තේ. ඒක කතාවක්. ඒක ඉතින් විස්තර කළා පූර්ව જાතියක බොහොම ඈත ආතීතයේ පූර්ව જાතියක මේ දෙන්න අනුසමියන් වශයෙන් සිටෙද්දී නැවනගල ගාමේ යද්දී නැව කැඩුනා. නෑනිකාලි දෙකක් ආධාරයෙන් මේ දෙන්න පීඩලා දූපතකට ගොඩ වුණා. මනුෂ්‍ය වාසයන් නැති මේ දූපතේ බොහෝම පක්ෂීව වාසය කළා. කන්න බොන්න දෙයක් නැති නිසා ගිනි කානන් දණ්ඩක් හදාගෙන ගිනි මැලයක් ගහලා පෑදාවල් මේ දූපතට එලා අර කුරුල්ලන්ගේ පිටුවට පුච්චගෙන කෑවා. පස්සේ කුරුළු පැටවුම් මරාගෙන කෑවා. පස්සේ ලොකු කුරුල්ලනොත් මරාගෙන කෑවා ජීවිතාන්තය දක්වා මේක තමයි දෙන්නගේ ජීවන උපාය. ලැජ්ජාවක් හිතුනේ නෑ, බයක් හිතුනේ නෑ, පාපයක් ගැන හිතුනේ නෑ. ඒ පාපෙන් මේ දෙන්න අපාගාමී වුණා. දීර්ඝ කාලයකින් පස්සේ වෙන පිළිතින් මේ රජ කුමාරයෙක් රජ කුමාරියක් වෙලා ඉපද දැන් ප්‍රදේශ රජ කෙනෙක් වුණා. ඒ තමා කරගත්ත පාපයේ පාපයෙන් ධර්ම සම්පත් ලැබෙන්නේ නැහැ කියන එක බාධා දුන්න ධර්ම දේශනා කළ දේශන කෙලවර දෙන්නම සෝවාන් මඟඵල නිවන් ලැබුවා. මේ කථාන්තරය කියන්නේ නෙමෙයි ගාථා මාතෘකා කෙලෙස්. මේ ගාථාවේ සඳහන් වෙන විශිෂ්ට උපදේශයක්. හැම දිනම තමාගේ ජීවිතේ ප්‍රියයි. ඒ ප්‍රිය නම් ඒක මනමින් රැක ගන්නට ඕනේ කියන එකයි මේ උපදේශය. බුදුරජාන් වහන්සේ දින දේශනා කළ තැන මෙන්න මේක. සම්මා දිට්ඨා අනුපරිගම්ම චේතසා නිවජ්ජගා පීරතරමක්කනා කොචි එවං කියෝ බුදුවන්තා පරිසං තත්මානකින් තේ පරං අත්තකාමෝ නුවණින් දකිතාවේම ඇවිද සොයා ගනුවොත් කවර දෙයක් වඩා ප්‍රේමනාපද කියලා. තමාගේ ජීවිතයට වඩා ප්‍රේමනාප දෙයක් දසදිතාවේ කොතනකවත් නැත. සෑම සත්‍යයන්ට තමාගේ ජීවිතයේ තේම ප්‍රියයි මනාපයි. නිසා සෑම සත්‍යයන්ෙත තමා උපමා කොට අවිහිංසාව කරේතුයි අවිහිංසා පුරුදු කරේතුයි කියන එක දේශනා කොට වදාළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ කාර්යකාරී වඩිද්දී මාතුල ජනපදයට වැඩියා. මාතුල ජනපදයේ අයිති වෙන්නේ මගධ රාජධානියද. මාතුල ජනපද වාසී බෞද්ධයෝ බොහෝම භක්තිවන්තයි. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පිළිගෙන ඒ කියන ආරණ්‍ය සේනාසනයට හිනාතුන් දීලා බණ ඇසුවා. පසු දින දානෙට ආරාධනා කළා. මුළු ජනපද වාසීන් එක්කාසු වෙලා විශාල මණ්ඩපයක් ඉදි කළා. රාත්‍රියේ නිදිමරාගෙන දාන කටයුතු සංවිධානය කළා. පසුදා උදෑසන බුදුපාමොක් සකරුවන වැඩම කරවා මහා දානය පිරිනැමුවා. සර්වඥන් වහන්සේගේ සිරිතක් කියනවනේ ධර්මවලදන අනුමෙනි දේශනා කරන එදා නෑ දේශනා කළේ නැගිට්ටා. ටිකක් තුනක් 20000ක් සංඛ්‍යා. දැන් මේ දායක පිළිසෙට විමතියක් ඇති වුණා. සර්වඥන් වහන්සේගේ සිත් දිනා ගැනීම ලේස වැඩක් නෙමෙයි. අපාතින් අකසදයක් සිදු වුණා දෝ එවන්නක් වුණා නම් සමාව ගනිමු කියලා සියල්ලෝම ප්‍රශ්නින් ගියා. ලක්ෂ සංඛ්‍යාත සේනාවක් ගියා. බුද්ධ ප්‍රමුඛ 20000ක් සංඝයා. මගධ ක්ෂේත්‍රයටපත් වුණා. මාතුල කියා විශාල වෘක්ෂයක් තියෙනවා ඒ කෙවනේ නගර දෙක් බලා තථාගතයන් වහන්සේ බද්ද පරියන්තෙන් වාඩි වුණා. සගපිරිස වේලි වේලි තේ දුන්න කැදේට පසුපස වාඩි වුණා. ජනපද වාසී සදාවත් පිරිස ඉස්සරහින් ගිහිල්ලා වැඩ නමස්කාරයෙන් ඉදිරියෙන් වාඩි වුණා. ආස පුරා දෙවි දේවතාවෝ රැස්ුණා. සුදු සුදු පාට සුදු වියන් ඇද්ද වගේ සුදු වලාකුළු වෙන එවන ඇති වුණා. මුළු මහත් ප්‍රදේශයේම සාන්ත පවණින් සාන්ත වාටපත් වුණා. ඉතින්නේ සරුවක්යන් වහන්සේ බොහෝම වැදගත් දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව සාමයේ භික්ෂූන් වහන්සේලාම 20000ක් දෙනා මහා රහත් වුණා. තව බෞද්ධයන් අතර, මිනිස්යන් අතර, දෙවියන් අතර අප්‍රමාණ පිරිසක් මඟපර නිවන් ලැබුවා. මේ දේශනාව සඳහන් වෙන්නේ මේ ගාථාවේ තියෙන අදහස් පෙරයි. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනන්‍ය සරණ ධම්මදීපා ධම්ම සරණ අනන්‍ය සරණ මෙන්න මාතෘකාව. මානෙනි තමාම තමාට පිටක් කොටගෙන වාසය කරවෝ. අන් පිටක් පිළිසරණක් නොපතව. ධර්මයේම තමාට පිටක් කොටගෙන වාසය කරව. අන් සරණක් පිළිසරණක් නොසියව. මේ මාත්‍රකාවෙන් ධික දේශනාවක් කළා. ඒ සලාම් වෙනවා මහණෙනි කොහොමද බෞද්ධයා තමාට තමා පිටක් කරගන්නේ? ධර්මයේ තමාට පිටක් කරගන්නේ? දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන දික්කුජු කම්ම කියලා. මේ දස පුණ්‍ය ක්‍රියාවන් කිරීමේදී දස කුසලයක් කිරීමේදී දස පාරමී කිරීමේදී ධම්ම වේරණ අතර වැඩීමේදී සංග්‍රහවත්ව අතර වැඩීමේදී කර්මීය ධර්ම 14 වැඩීමේදී අකර්මීය ධර්ම අනුගමනය කිරීමේදී මහා මංගල ධර්ම 38 අනුගමනය කිරීමේදී ඔය සෑම තැනකදීම නිවන් සුව පතාගෙන කුසල් කිරීමේදී කායානුපස්සන සතියේ වේදනානුපස්සනා සතියේ චිත්තානුපස්සනා සතියේ ධර්මානුපස්සනා සතියේ ජීන සතිපට්ඨාන සතර වඩන්නේ නම් ඒ තැනැත්තා තමගේ ජීවිතයේ ආරක්ෂාව පිහිට පිළිසරණ සාදාගන්නේ වෙනවා කියන එක තෝරලා දුන්නා. තවත් දුරට පහදා දුන්න ඈත අතීතයේ කුමුරේ වෙලේ ලියත්තේ ඊටට ජීවත්වන ගොයන් කුරුල්ලෙක් තොරලක්කාවේ ඉඳගෙන ඉර එළිය තපන ඉරාව තපන මිත්‍යා. කුරුල්ලන් කුඩා සතුන් දැගෙන යන සපුණාගේ තියෙන කුරුළු කුස්සේ වේගින් ඇවිල්ලා මේ වී කුරුල්ලා දැහැගෙන ගියා. මේ කුරුල්ලා අඬන්න ගත්තා මගේම අවාසනාව මගේ වැරද්ද මගේ පියා සපිදෙනි හිටියානම් මේ සතුරාට මං අහු වෙන්නේ නැහැ නේ කියලා තමන්ම කියාගත් අඬමි. උකුසෑම තමන්ගේ පියා සපිදෙන කොහෙද තියෙන්නේ? කුඹුරේ තීතාන තන ඊකට අස්ස තමයි මගේ පියාසතු බුදුරු දෙවි. කුකුස්සාතිවා මම අතාරින්නම් ගින් එතන ඉන්න ඔබේ පියාසතු ඉදමේදීවත් ඔබට නිදහසක් නැති බව බලන්න පුළුවන් කියලා අතාරියා. දැන් මේ විකුණලා ගිහිල්ලා ගුරුන් ගුවන් කුරුල්ලා කියනවනේ ගුවන් කුරුල්ලා ගිහිල්ලා අර සීතාන ඊ කැටයක් උඩ වාඩි වෙලා මේ උකුසාට අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්නයි කිව්වා මම අල්ලන්නේ. උකුසා අහසේ තුන් හතර සැරයක් කවුන් ගහලා ඒකින් ඊතල වේගෙන් දැස්සා මේ ගොයන් කොල්ල දැනගන්න. ගොයන් කොල්ල සීයෙන් හිටියා. දැන් ඉතාලම සමීපය කියලා සමීප වෙනකොට ඊ කැටි අස්සර රෙංග ගත්තා. උකුසාට වේගේ තරහ ගන්න බැරුව මේ වේගෙච්චි මැද කැටේ පපුව වැදගත් කලින් බැරි වැටුණා. වම් කුරුල්ලා ඉස්සරහට උඩට ඇවිල්ලා ප්‍රීති වාක්‍යයක් කිව්වා මගේ පියාසතු ඉදෙනේ ඇසුරු නිසා මම අද සතුරාමින් ජයගත්තා මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ මේ උපමාවෙන් දක්වලා තියෙන්නේ මගේ ශ්‍රාවකයෝ පියාසතු ගොදුරු බිමේ හැතරෙන්නට ඕනේ පියාසතු ගොදුරු බිමෙන් පිට ගියා නම් මායයට අහු වෙනවා කෙලෙස් මායයට පියාසතු ගොදුරු බිම නම් මේ දාන සීල භාවනාදී සෑම කුසල ක්‍රියාවකදීම නිවන් සුවපතා සිදු කිරීමේදී කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් වැඩෙන සතිය මේ සතිය තමයි පියාසතු ගොදුරුගෙන පියාසතු ඉඩම කියන එක තෝරලා දුන්නේ මේ කියන පියාසතු ඉඩම නම් වූ සතිපට්ඨාන සිහියෙන් සෑම කුසල ක්‍රියාවක යෙදුණා නම් කෙලෙස් මායя පිටක් ලැබෙන්නේ නැහැ රාග දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්ධච්ච අයිරික අනුත්ථප්ප ආදී වශයෙන් තියෙන 1500ක් පමණ තේනාව ඇති මේ කෙලෙස් මාර්යා ආරොත්තේම මේ සීයෙන් ඉනෙලා ආරොත්තේම ඔහුගේ පපුව කැලිලා පොඩි වෙලා විනාශ වෙලා ඔහු විනාශයටපත් වෙනවා මේක තමයි බුදුපා පසේ බුදුමහරහතන් වහන්සේලාගේ ඉඩම මේ ඉඩමේ ඇසිරෙනකොට කවදාකවත් කෙලෙස් මාර්යා විදක් ලැබෙන්නේ නැහැ කියන එක ඒ දේශනාවෙන් තෝරලා දුන්නා. ඊළඟට අතීත ප්‍රවෘත්තියක් දේශනා කළා. ඒ පිළිසෙට. කාශ්‍යප බුදුසසුනයෙන් පස්සේ දසවාසයට අවශ්‍ය පිළි ඒ සත් විනාශයක් වේ. ඉතා ටික දෙනෙක් ජීවත් වෙලා කුසල කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආජීවර්ණ සපබල ඥාන වැඩිලා අසංකේය අවශ්‍ය දක්වා දියුණු වුණා. අයවත් දීර්ඝ කාලයක ඇවෑමෙන් පාවත ටිකෙන් ටික බහලා බහලා 80000ට බහින කාලයේදී දන්නනේ මේ රජ කෙනෙක් කියන්නේ. සම්පිත රජ කෙනෙක්. අහතෙන් යන සම්පිත රජ කෙනෙක්. මුළු මහත් ලෝක ධාතුවටම පංචිය සමාදන් කරවන සම්පිත රජ කෙනෙක් පහළ වුණා. එතුමා පරම ධාර්මිකයි. එතුමා සමාගයේ අමාත්‍යවට කිව්වා කවදා හරි මගේ මේ දිව්‍යමය චක්‍රරත්නයේ අහසේ තියෙන තැනින් ඒ පමණට පාස් වුණොත් එහෙම මට කියන්නේ ඉතින් ඇමතියා ලොකු යකඩ කඩන් දෙකක් පිටවලා යකඩ බට දෙකක් දෙපැත්තට තියලා මේ මින්ම බලාගන්න අහසේ පරිකල තිබුණා. දීර්ඝ කාලයක රැඳීමෙන් මේ චක්‍රාසේ තිබූ දැනින් උස ප්‍රමාණයට පාත් වුණා. රජුරවන්නේ මේක කිව්වහම යටිමල් පුතා කඳවල කිව්වා දරුව ධම්මගිය අවශ්‍ය දෙවිගෙන යනවා. මෙන්න ඔතොන්න මෙන්න රාජ්‍ය මම පැවිදි වෙනවා. අනේ ඥානන් වහන්සේ පැහැදිලි වෙනවා නම් මගේ රටෙන් ඈතට වඩින්න එපා. මට විතර දකින්න වදින්න උපදෙස් ලබා ගන්න උයනේ වැඩෙන්න මම ඔක්කොම සොයා බලන්න. ඒ උයනේ කියන පැවිදි වුණා ධ්‍යාන ලැබුවා. දවස් හතකින් අර සක්කුවන අතුරු දාම් වුණා මේ පුත්‍ර රජතුමාද ගිහින් උපදෙස් ලබාගෙන සක්විතවත් පුරා සක්විත රජ වුණා. ඒ රාජිරෝත් කාර්යය ගැවෙනින් අර පියා වගේම පැවිදි වෙලා බඹලෝ ගියා. මේ රාජ පරම්පරා හතක්ම ඔය විදිහට බබලෝම ගියා පැවිද්දෙන් පැවිදි වෙලා. අතනේ රාජකුමාරයා පියා පැවිදුණාට පස්සේ සක්වන අතුරුදාම් වුණාට පස්සේ ගියේ නෑ පියාගෙන් තොරතුරු අහන්න උපදෙස් ලබන්න ගියේ නෑ. පියා ඉතින් ධානවඩා බබලෝ ගියා. ඒ කුමාරයා තනියෙන් ඒ කැමැත්තෙන් නීති රීති පනවාගෙන රාජ්‍ය කළා. එයින් සිද්ධ වුණේ සක්විති රජෙන්ද බැරි වුණා. නගර රජු උපදෙස් දුන්නා අපි සක්විතිවත් කියලා දෙන්නන් තමුන්නාසේ සක්විති වෙන්නේ ඒ තැනැත්තා ශක්තිතුවක් 10න් 9ක් පිරුවා එකක් පිරුවේ නැහැ. දිලින්දන්ට ධනෙ දීම කරුවේ නැහැ. එසා ශක්තිතුනේ නැහැ. ඔහුගේ රටේ පිටිසර ප්‍රදේශවල දුරු පිටසබය ඇති වෙලා මිනිසුන් ජීවත් වෙන්න බැරි වුණා. ඒ හේතුවෙන් අදින්නාදානි අනුන්ගේ දේවල් පැහැර ගැනීම සිද්ධ වුණා. බඩු සමග රජුරණකට ඔරු අල්ලගෙනාම සෑමි භෝග දීලා ධාන්‍ය දීලා මුදා දීලා යනවා මේක පස්වරකම් කරන්න එපා කියලා. මේක තුන් හතර දෙනෙකුට දුන්නා. අන්තිමේදී පිටිසර බග මිනිස්සු හිතුවා හොරකම් කරුවන් රජුලන්ගේ ත්‍යාගය ලැබෙනවා. ඒ වගේම හොරකම වැඩි වුණා. අන්තිමේ රජුලන්ට බේරෙන්න බැරි වුණා නේද? පස්සේ රාජධානියේ නියම කරා. බඩු සමග හොරු වහුණා නම් අධික බැඳලා රතුමල් කලන්දුර අතරින් දුන් අන්දර ඉසමුඩු කරන වීථි සංචාරය කළ කරලා තාලා ගෙනිහිල්ලා දකුණු ආහල්කඩේ පිටිමන් කළ ගෙල දසාදා මෙන්න ප්‍රාණඝාතය ආරම්භ වෙච්ච ඇදී ඉතින් ප්‍රාණඝාතේ නැහැ. දැන් ඉතින් ප්‍රාණඝාතයට ලක් වුණා. එයින් මහගණයා මොකද කලේ ආත්ම ආරක්ෂාවට ආයුධ නිපදෙව්වා. එවාගෙම දාමරිකයෝ දාමරික සම්පිනිස ආයුධ නිපදෙව්වා. දැන් ඉතින් ප්‍රාණඝාත බහුල වුණා. ලෝකයේ ප්‍රාණඝාත බහුල වීමෙන් අවුරුදු 80000 ආයුෂ 40000ට බැලලා ගියා ඊළඟ දරුවා. මොනතරම් සාපරාදී දෙයක්. ඒ කාලේදී ඒ කාලේදී නැවතත් මේ වගේ පාපයක් ඇති වුණා. මොකක්ද? කේලාම් වත්තියේ කවුරු හරි වරදක් කියවහම ඒන් රජුරවන්න සැමිලි කර. ඔය කේලාම් වත්තියේ පාපය බෝ වීමෙන් අවුරුදු 40000 20000ට බැලගිය. 20000 දෙන කාලේ තමයි මුසාවාදය ආරම්භ වෙන්නේ. ඒක බොරු කීමක් රෝගේ නැහැ. මුසාවාද කුසලයේ බෝ වීම නිසා 20000 තිබුණු ආරස 10000ට බැලගිය. ඔය දරුවන්ට මුණුබුරන්නේ වර්ෂ 10000ක් පරමාස කියන කාලයේදී මිනිස්යන්ගේ රූප විලාසය වෙනස්කම් ඇති වුණා. එතෙක් මිනිස්සු එකමහා සමාන රූපවන්තයි. දසදහස් වාසයේ කෙනෙකුට සමහරු දුර්වර්ණයි සමහරු වර්ණවන්තයි. දුර්වර්ණ ඇත්තෝ වර්ණවන්තයන් කෙරෙහි ආශාව තීම නිසා කාම මිත්‍යාචාර පාපයේ ලෝකේ කුඳුණා. මේ පාපේ බහුල වීමෙන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 5000කට බැහැලා ගියා. ඒ කාලයේදී පරසාවාච සම්පක් ප්‍රලාප කියන පාප කර්ම දෙක බෝ වුණා. එයින් සිද්ධ වුණේ 2500ට පරවාස බැලලා ගිය උන්ගේ දරුවා. ඒ කාණේ නැවත අකුසල දෙකක් බෝ වුණා. අවිද්‍යා ව්‍යාපාද අනුන්ගේ දෙයට දැඩි ආසාව තරහව. මේ පාප කර්ම දෙක නිසා පරමාස 1000ට බැලලා ගියා. ඒ දෙතුන ජනතාව කර්ම විපාක පිළිගත්තා. නමුත් දස වයස 1000ට තියෙන කාලයේදී දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි දුන්නා. එයින් සෙක් දෙවනේ අවුරුදු 500ට ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍ය බහැලා ගියා. 500ට තියෙන කාර්යත අපසාර පහක් වුණා. මාත නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණයාට නොසලකීම, බ්‍රාහ්මණයාට නොසලකීම, වැඩිහිටියන් නොසලකීම. මේ අපසාර පහ ගෝවීම නිසා 250ට අවශ්‍ය බහැලා ගියා උන්ගේ දරුවා. 250ට 200ට තියෙන කාලයේදී අධර්ම රාග විෂම ලෝභ මිත්‍යා ධර්ම කියන නිංගිත පාප කර්ම තුනක් බෝ වුණා. අධර්ම රාග කියන්නේ නීත්‍යානුකූලව තමන් විවාහපත් වූ අය හැර තමන්ට අයිති නැති පුරුෂයන් ස්ත්‍රීන් වෙත යන ඒ කියන්නේ තමගේ සුළු නෑනියන් සහෝදරිය එවාගේම ගුරු මාතාව ගුරු බිරිඳ ආදී ආදීන් වෙත පවා යන්න පුරුදු. එවාගේම අධර්ම රාග විෂම ලෝභ තමාට අයිති ධාර්මික පටිකාන සංස්කෘතියේ පමණ ඉක්මවා පරිභෝග කිරීම පුරුදු වුණා. විෂම ලෝභ, එවාගෙම මිච්ඡා ධර්ම, ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග පුරුෂයන් පුරුෂ සමග දරිද්‍ර ඇසිරීම පුරුදු වුණා. මේ නිදිත පාප ක්‍රියාවන් තුන නිසා පරමාසාරුදු සියයට දැහැලා ගියා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ පරමාසාරුදු සියයයි. මේ 80000 ඉඳලා බහගෙන ආපු පිළිවෙලයි. ඊළඟට සරුවක්යන් වහන්සේ දේශනා කළා අනාගතයේ දසවර්ෂයට අවශ්‍ය බහිනවා. අයමත් සත්ව විනාශයක් වෙනවා. අයමත් ටික දිනක් ඉතුරු වෙලා කුසල් කරන්න පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආයු වර්ණ සකබලතාඥා යටිලා අසන්තේ දක්වා නැගෙනවා. අයමත් කාලාන්තරයකින් පස්සේ දැනගෙනකොට 80000 පරිණාස තියෙන කාලයේදී මුළුමහත් ජම්බුද්දීපේ රාජධානි 84000ක් ඇති වෙනවා කේතුමා කියන රාජධානියේ ප්‍රධානී ඒක මතේ රාජධානියේ සංකලන සම්පිත රාජ කෙනෙක් පහළ වෙනවා. මේ සම්පිත රාජ්‍යවංග අපේ පුරෝහිත සුබ්‍රාහ්ම කියන බ්‍රාහ්මණ පරිතුමාට බ්‍රහ්මවතී කියන බ්‍රාහ්මණී කුමේට පුත්ව අජිත මෙත්තේය මහා බෝසතාණන් වහන්සේ උපදින. වයස අවුරුදු 10000 ජීවිතේ වාසය කරන. තමා වෙනුවෙන් පුත්‍රවලා උපන්න දවසේදී මාළිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කොට ලාංකබෝධියාරා වැඩ ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වෙනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් ජනතාව ඒ අනුව පැවිදි වෙලා මගඵල නිවන් අවබෝධ කරගන්නවා ධම්සක් වතුන් දේශනාවේ. ඒ කාලයේදී සංකලන සාපිත රජතුමා තමා සතු සියලු සම්පත් සියල්ල දන් දීලා ඒ භික්ෂුභාවයේ පැවිදි වී සෞඛලසතා සිව් පිළිසියානාන ලාභීව අරිහත්ත්වයට පත් වෙනවා. ඒ කාලයේදී මනුෂ්‍ය භූම වාසනාවන්තයි 84000ක් නගරවලට එක වහලකට නැංගා වූ උකුලා 84000ක් නගර රාජධානීම වහලින් වහලට ගියලෙන තරමට ජන ඒ කාර්යය වැඩි වෙනවා. එක විහාරයක් රෝපණය වෙච්ච තැන දී කරත් 60000ක් නෙලන තරමට අත්වල ලැබෙනවා. මේ වාගේ පුදුම සත්‍රිය කාර්යයක් දෙයක් දුකක් නැහැ. වෛද්‍යවරු අවශ්‍ය නැහැ. යුද්ධ කලකෝලාල කිසිවක් නැහැ. මිනිස්සු බොහොම නිරෝගී, බොහොම බුද්ධිමත්යි. මෛත්‍රී මහා මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටාම සුවසේ ධම්ම දේශනෙන් කෝටි ගණන් අසං ගණන් එකවරට නිවන් පුර පමුණවන්න සමත් වෙනවා. මාර්ගී පුත්‍රයාවත් ඒ කාලේ ආවේ නැහැ. අනිත් තීර්ථ කෙනෙක් ඒ කාලේ හිටියේ හිටියේ නැහැ. මේ තරමට සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල තෝරලා දුන්න මහණෙනි. ඒ සංකලන ශක්ති රජතුමා එසේ ස්වල්ප වේලාවකදී සිව්පිලිසි ඥාන සහිත ආර්යත්වයේ ලබන්නේ පෙර ජාතික සමාව තමාට පිළිදක්වන සේකරගත් කුසලානිසත් බලයි. පෙර ජාතියක කාශ්‍යප බුදු සසුනටත් අපේ බුදු සසුනටත් අතර කාලේ බටනී කර්මාන්ත කරන පියයි පුතයි දෙන්න. ගඟක් අයිනේ බටනී කපමින් සිටින්නේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ දැකලා උන්වහන්සේට වස්වසන්න කුටියක් හදලා දුන්නා කිඹුරු දණ්ඩේ. අට්ටික් හදන්නේ. බට කොලේ විදි කරලා බට නීවණින් ආවරණය කරලා බට පැලවලින් ආවරණය කරලා බට නීවණින් ඇඳක් පුටුවක් ඇටයක නැස්සක් හදලා තුන් මාසයක් වස්වසවල උපත්තාන මේ වාගේ වාර තුනක් සිද්ධ කළ කුසල දෙලින් මේ දෙන්නම දෙව්ලොව උපන්න දිව්‍ය ලෝක හයේම දේනියට ඉහළට පහළට සැතමිදෙමින් ඉන්න අතර පුත්‍ර දේවතාවක් මහා පනාදනන් සක්මේ සක්විත රජ කෙනෙකු උපන් දීර්ඝවස කාලව අසංකේයවස කාලව එතුමාට 25 යතුන් ගණදා සත්තුමා මාළිගාවක් සාජි කරන්න ලැබ. එතුමාම දෙව්ලොව ගිහිල්ලා අපේ බුදු සසුනේ කාලයේ පක්ෂී නගරයේ බද්දජී නමින් සිටු පුත්‍රයෙක් යෙපද තරුණ වයසේදී බුදුබණ අහලා සෞඛ්‍ය නිස්සාරහත් වී පැවිදුණා. ඒ පිටු දිවරාජා තාම දෙව්ලොව ඉන්නවා. නලකාරදී පුත්‍රයා නම්. එතුමා තමයි සංකලස්සක් පිට රජ වෙන්නේ. අනාගතයේට එතුමාට අර 25 දුන් සතුරා මාලිගාව ලැබෙනවා. ඒ මාලිගාවේ රාජ්‍ය කරද්දී මේ බුද්ධෝත්පාදයේ සිද්ධ වෙන්නේ. එතුමා ඒ සියලු සම්පත් කරදමා පැවිදි වී අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා. මෙන්න අත්තා තමාම තමාට පීඩා කරගන්න හැටි කියන එක තෝරලා දුන්නා. ඊළඟ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ 28 කල්පලම් 16 සංකේය කල්පලක්ෂයක්ම නියතිවර ලබාගෙන බෝධි සම්පාර පුරාගෙන උත්තමී. උදාසයේකේ පාරමී සම්භාර උත්සන්න නිසා උන්වහන්සේගේ කාලයේදී මුළු මහත් ලෝක ධාතු සුඛිතේ මුදිත කාල පරිච්ඡේදයක් වෙනවා. අපේ සාරවත්යන් වහන්සේට නම් කර්ම විපාක 12ක් ලැබුණා. එම මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ කර්ම විපාකයක් අපසල කර්ම විපාකයක් නිදි වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට සෞභාග්‍ය සම්පන්නයි. ඒ සියල්ලම සිද්ධ වුණේ ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමාම තමාට පිටකපනසේ දානාදී පාරමී ධර්මයන් සම්පූර්ණ කරගන්නා නිසායි. මිනිසා ලෝක ධාතු යන්තා කුදූරු පසේ කුදූරු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා 15ක් නම් ඒ සෑම දිනම තමාම තමාට පිටක් කර ගැනීම වශයෙන් දාන ආදී කුසල් කර ගැනීමේ එළඹ සිට සිය නිසා ඒ උත්තරීතර ලෞකික ලෝකෝත්තර සම්පත්තියට සපත් වුණා. අනාගතයේ තේමයි වර්තමානයේ තේමයි කියන එක තෝරලා අන්තිමට මෙහෙම දේශනා කළා. මානෙනි මගේ ශ්‍රාවකයෝ ආවිසෙන් වැඩෙන්නට ඕනේ. වර්ණයෙන් වැඩෙන්නට ඕනේ. සැපෙන් වැඩෙන්නට ඕනේ, ඕගෙන් වැඩෙන්නට ඕනේ, බලෙන් වැඩෙන්නට ඕනේ. මානෙනි මගේ ශ්‍රාවකයන්ගේ අවශ්‍ය නම් මොනවද? මේ අවුරුදු 100යි 1000යි කියලා අවශ්‍යම නෙමෙයි. උපලපන් භවයක් පාසා දීර්ඝවස ලැබෙන්න හේතු වෙන දාන සීල භාවනාදී සෑම කුසල ක්‍රියාවක් කිරීම සඳහා සිතේ ජීවණු කර ලැබෙන කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල විමර්ශාව කියන මෙන්න මේ ඉරිදි පහද හතරයි. මේ ඉතිපාදා හතර හිතේ යම් තාක් දිනු කරගත්තා නම් එයින් මගේ ශ්‍රාවකයෝ ආයුෂෙන් වැඩෙනවා. නිසා ළඟේ ශ්‍රාවකයෝ සියලු දෙනා ආයුෂෙන් වැඩෙන පිණිස සතර ඉරිදීපා ධර්ම වඩත්වා අපි අනුශාසනා කළා. වර්ණ සම්පත්තියේ නම් කුමක්ද මානෙනි? මේ ශරීර වර්ණයවත් ගුණ වර්ණවත් නෙමෙයි. ඒවා ලැබෙන්න හේතුවක් තියෙනවා. එනම් සමාරක්නා පිරිසිදු සීල සම්පදායයි. සීල සම්පදාව පවිත්‍රව අත්ංග සමන්වාගතව රකිනවා නම් ඒ සීල සම්ප්‍රත්‍ය නිසා උපනුපන් භවයක් පාසා රූපයෙන් වර්ණවත් රූපයක් ලබනවා ගුණයෙන් වර්ණවත් කියන්නේ ගුණ වර්ණාව ලබනවා මේ ගුණ වර්ණාවක් රූප සම්ප්‍රත්‍යයන් ලබන්නේ හේතු වෙන්නේ සුපිරිසුදු සීලයයි සාමගේ සාමකයෝ වර්ණ සම්පන්නවෝ පිණිස ඉතා උතුම් ලෙස සීල සංරක්ෂණය කෙරෙත්වා කියලා ශාසනා කළා තුන්වෙනි කාණේ සැපය මේ සැපේ නම් මෙතන ඉන්ද්‍රියම් පිනවීමේ සැපයක් නොවේ ඉන්ද්‍රියක් පෙළඹීමේ සැපයෙන් සිදුවෙන්නේ සතර දික්වීමයි. මෙතන සැපේ නමින් හඳුන්වා වදාළේ නිරාමිෂ සමාධි සැපයයි. ප්‍රථම ධාන ආදී රූප ධාන හතර, අරූප ධාන හතර කියන මේ සමාපatti සමාධි සමාපatti වලින් ලැබෙන යම් තාක් නිරාමිෂ සැපයක් එයිනම් මේක නියම සැපයයි. එසාම මේ ශාවකයෝ නිරාමිෂ සැපවින්දනේ පිණිස අප්‍රමාදව සමාධි සමාපatti වඩත්වා කියලා අනුශාසනා කරනවා. ඕක සම්ප්‍රාප්තිය නම් මේ දේවල් දරවල් ඉද කඩන් යාන වාහන මිල මුදල් වැනි දේවල් නෙමෙයි. උපන් උපන්තන සිතූ පතෝ සම්ප්‍රාප්තිය ඉතිරි ලබන්න හේතු වෙන ධර්මතාවක් තියෙනවා. ඒ මොනවාද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මේ ගුණාංග අතර යම් තාක් සිතේ දිනු කරගෙන තියෙනවා නම් භාවිතා බහුලීකృత කරලා තියෙනවා නම් ඒ පුණ්‍යවන්ත උපන් උපන්තන අප්‍රමාණ භෝග සම්පන්න ලබනවා. සදවරුන්ගේ ප්‍රියමනාපයි, දෙමව්පියන්ගේ ප්‍රියමනාපයි, සහෝදර සහෝදරයන්ගේ ප්‍රියමනාපයි, අසංගතයන් රටවැසියන් ගම්වැසියන්ගේ ප්‍රියමනාපයි, දෙවියන්ගේ ප්‍රියමනාපයි. එනිසා සමන්ද අවශ්‍ය අවශ්‍ය සම්පත් පිළි ඉතිරි ලැබෙන්නේ හේතු වෙන්නේ අප්‍රමාදව මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ වැඩිමයි. නිසා මගේ ශ්‍රාවකයෝ භෝග සම්පත් ලබන පිණිස මේ සිව්බම විහරණ සතර මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බව හේරන වඩත්වා කියලා හතරෙනි අනුශාසනාව කළා. පස්වෙනි කාණේ බලය. බලය නම් මෙතන සදා කොටවා දානේ කාය බලය, පරිවාර බලය, ධන බලය, කුල බලය නෙවෙයි නෙවෙයි. මෙතන බලය නම් දේශනා කොටවා දානේ ප්‍රඥා බලය. සුතනේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය වශයෙන් සිතේ දිනු කරගන්න ලැබෙනා වූ ප්‍රඥා බලය මෙතන බලය. ලෝකේ විදමනය කරන්න බැරි බලයක් තියෙනවා මාර බලය කියලා. ඒ මේ මාර බලය තමයි විදමනය කරන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. සමගේ ශ්‍රාවකයෝ මාර බලය පවා විදමනය කරන්න අභිභවනය කරන්න සලස්වනු පිණිස සුතමේ ඥානයේ චින්තාමේ ඥානයේ භාවනාමේ ඥානේ ආත්මේ අරියත් මාර්ගඥානෙ දක්වාම වඩත්වා කියලා අනුශාසනා කළා. මේ විදිහට අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සම්බන්ධ කරලා තමන්ට තමා පීඩා කරගන්නේ කෙසේද කියන එක විදහා පාමින් දසූ මේ දේශනාව සාමේදී සමාධියගතව දහම් පදයේ සවන් දුන්න භික්ෂුන් වහන්සේලාම විශේෂාසක් දෙන සිව්පිලි සිඹයානාලාභී වරිහත්යටපත් වුණා. දෙවියන් මනුෂ්‍යයන් අතර විශාල පිරිසක් මඟපල නිවන් සුව ලැබුවා. ඒ දේශනේ හඳුන්වන්නේ දීඝනිකායේ 25 වෙනි චක්‍රවර්ති සිංහනාද සූත්‍රය නමින්. ඉතින් මේක දිග දේශනාවක් දැන් පාඩේ තිකුත් විය ගියා. අද මේ අවස්ථාවේ සිදු කරන ලබන්නේ ඒ වාගේ සමාත තමා පිළිචක් කරගන්න මහා පුණ්‍ය නිදානයක්. සාන්තිනායකයන් වහන්සේ සමාත තමා පිළිචක් කර ගැනීම වශයෙන් විශේෂ විශේෂ අසංඛ්‍ය කල්පලක්ෂයක් වූ බෝධිසම්භාර නිසා මාන පරාජයකට ලෝතුරා දුදුනා. තමන් වහන්සේ දසෝදාමෙන් සූවිසාසක ගණන් ජනතාව නිවන් පොර පැමිණෙව්වා. අනාගතයේ බලා සුදු බුදුරජාණන් වහන්සේ දනදා ස්පර්ශයෙන් සුවාසුදා සද්ධාම් කන්ද දේශනා කළා. තමන් වහන්සේ අනුපාදිතේස නිර්වාණයෙන් පිරිනුවන් වැඩියා. එවාගෙම රහතන් වහන්සේලා පිරිනුවන් වැඩියා. සා සසෝ ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සසු ජනතාව කර්මාරූපෝ පරලෝ ගියා. විහාරස්ථාන රාජධානු යල්පකුණු මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණා. මේ මාගේ ඉතේ තේතනක සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙන්නේ තර පෙරකඩමින් දුකයි. කැමතිසේ නොපවත්නා බැවින් අනාත්මයි. ත්‍රිලක්ෂණයට යථා සර්ව සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි. දුක පොදවන තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා පිරූ පාරමී දෙලෙන් මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් රැඳියා. සතර තරණය කළ දෙලස් කිනි නිවාසාන්ත නිවනින් සැලසී වදාළ සියලු බුදු ප්‍රමේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනේ සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා කළ මේ සෑම කුසලයක් පාරමී බාටපත් වේ ප්‍රාර්ථනීය බෝධියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා ආශා ප්‍රාර්ථනා පිටුවා ගනිමු නාසයේ අවසාන මොහොත දක්වා අදාපු සිතුවිලි පැනවල උරුමය තවමත් මේ හිතේ තියෙනවා. මේ දින තියෙන ඇහැල පැලයක් අරගෙන බලන්න